පද්ධම්මං මුනි රාජස්ස සුනන්තු පග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ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 වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේත අයිති ඊ타මාත්ම වැදගත් වූ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්නයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප සියලුම දෙනාගේ ජීවිත සූපත් කරලීම සඳහා මහත් වූ කරුණාවෙන් යුක්තවයි මේ උතුම් ධර්ම පරයායන් දේශනා කළ තියෙන්නේ. සින්වත්නි අපේ හිත පිළිබඳව අවබෝධ කර දීලා අපේ හිත අපි කොහොමද රැකගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ මනා විග්‍රහයක් සිද්ධ කරනවා. අපේ හිත අපි කියනවා කොටස් දෙකකට යොමු කරලා නරක සිත් සහ හොඳ සිත් කියලා. හිතක් හොඳ වෙන්නේ හිතක් ලස්සන වෙන්නේ හේතු කාරණාවන් යහපත් වූ ආකාරයක හිතක් නරක් වෙන්නේ හිතක් අයහපත් වෙන්නේ අයහපත් වූ හේතු කාරණාවන් ඒ හිත තුළ පවතින කොට එහෙනම් අපි අපේ හිත හදාගන්න වැඩපිළිවෙලේදී හොඳ සහ නරක මුලින්ම අපි තෝරා බේරා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා අපි හතුරෙක් හඳුනාගත්තොත් නරක කෙනෙක් නරක කෙනෙක් කියලා අපි තේරුම් ගත්තොත් තමයි අපට නරක කෙනා බැහැර කරන්න සිතුවිලි උපදින්නේ. ඒ විතරක් නෙවෙයි ඒ නරක කෙනා දුරින්ම දුරු කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ මේ කෙනා නරක කෙනෙක් කියලා හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම හොඳ අය අපි අසුරු කරන්නේ හොඳයි අපේ ජීවිතයට එකතු කරගන්න අපි උනන්දු වෙන්නේ උත්සාහ වෙන්නේ හොඳ අය කෙරෙහි අපි ඇති කරගන්නා වූ අවබෝධය මත හොඳ කෙනෙක් කියලා අපි දැනගත්තොත් අපි ඒ හොඳ කෙනාව ආශ්‍රයයට ගන්න උනන්දු වෙන උත්සාහවන්ත වෙනවා ආන්නේ වගේ අපේ ජීවිතයේ තින්වත්නි හොඳ නරක දෙක තේරුම් ගන්නට ඕනේ නරක තේරුම් ගත්තාම නරක අපිට බැහැර කරන්න පුළුවන්කම තියෙනවා. හොඳ අපි තේරුම් ගත්තාම හොඳ අපේ ජීවිතයට එක්කාසු කරගෙන අපේ ජීවිතය ඉතාමත්ම යහපත් වූ ජීවිතයක් බවට අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි මාතෘකා කරන්නේ ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක්. මහා සේනාද වග්ගයට අදාළ සේනාද වග්ගයට අදාළව පවතිනා වූ වේධා විතක්ක සූත්‍රයේ පිළිබඳව විතක්ක කියලා කියන්නේ තෙන්වත්නි කල්පනාව විතර්ක කිරීම තර්ක කිරීම මේක විතර්කය කියලා කිව්වහම අපිට එකපාරට මතකට එන්නේ පුද්ගලයෙක් එක්ක තර්ක කිරීම මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ කල්පනාවට අදාළ වූ කාරණාවක්. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට පෙර තමන්ගේ ජීවිතේ තමන් බෙදාගත් විදිහ තමන්ගේ ජීවිතේ තමන් අවබෝධ කරගත් විදිහ ඒ අවබෝධ කරගෙන හොඳ තේරුම් අරගෙන හොඳ පැත්තට ජීවිතය ගොඩනගාගත්ත විදිහත් නරක තේරුම් අරගෙන නරක බැහැර කළා තමන්ගේ ජීවිතේ පිරිසිදු කරගත්ත ආකාරයත් පිළිබඳවයි මේ දේදා විතක්ක සූත්‍රයේදී අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ තමන්ගේම ජීවිතය ඉස්මතු කරමින් තමන්ගේම ජීවිතයේ යහපත උදා කරගත් ආකාරය අපිට මෙතෙන්දි ඉස්මතු කරලා දෙනවා. හරියට අම්මා කෙනෙක් ගුණවත් ගුරුවරයෙක් ගුණවත් සත්පුරුෂයෙක් යම්කිසි පුද්ගලයෙකුට හෝ පිරිසකට කියනවා වගේ මම මෙන්න මේ දේවල් කළා මේ වගේ දේවල් අතහැරියා මගේ ජීවිතේ මම මේ තත්ත්වයට ගන්න අසවල් දේවල් කරා අසවල් දේවල් නොකරා අසවල් දේවල් ලං කරගත් අසවල් දේවල් බැහැර කරා ඒක තමන්ගේ ඒ සාර්ථක ගමනට උපකාරක වූ ධර්මයක් එකතු කරගත් ආකාරයක් ඒ ගමනට බාධක වූ ඒ අධර්මයන් බැහැර කළ ආකාරයක් ගුණවත් කෙනෙක් කියා දෙනවා වගේ අපේ භාග්‍යතුන් වහන්සේ නැමැති උතුම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපට උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ බෝධිසත්ව සම්භාර පුරණ කාලේ උන්වහන්සේට ඇති වුණේ විතරකයන් උන්වහන්සේ හඳුනාගෙන බැහැර කළ විදිහත් එකතු කර යහපත් වූ විතරකයන් එකතු කරගත්ත විදිහත් මේ සූත දේශනාව තුළ අපට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙලේ වැඩ ඉන්නවා පින්වත් උන්වහන්සේ කියනවා දේශනා කරනවා මහණෙනි මම බෝධිසත්ව සම්භාර පුරන කාලේ මට විතරකයන් ඇති වුණා. ඒ විතරකයන් මම කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි කුසල විතර්ක අනෙත් එක තමයි අකුසල විතර්ක කුසල විතර්කයි අකුසල විතර්කයි දැන් මොනවද මේ අකුසල විතර්ක අකුසල විතර්ක තමයි කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක ඒ වගේම සියලුම අකුසල විතර්ක එතකොට මෙන්න මේවා හඳුනාගෙන මම ඒ විතරක බැහැර කරා. ඒ විතරකයන් බැහැර කරන්න ප්‍රධානම හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් වහන්සේ සිහිපත් කළා කියලා ඒ අකුසල විතරකයන් යම් කෙනෙක්ගේ හිතේ පවතිනවා නම් මගේ හිතේ පවතිනවා නම් අන්නේ අකුසල විතරකේ නිසා තමන්ට දුක් රැස් වෙනවා. ඒ වගේම අනුන්ට දුක් රැස් වෙනවා. තමන්ටත් අනුන්ටත් මේ දෙපිරිසටම දුක් රැස් වෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රඥාව නැති කරනවා. තිබෙන ප්‍රඥාව දුරු කරනවා. ඒ වගේම ප්‍රඥාව ඉපදෙන්නටත් ඒක බලපෑමක් කරනවා ප්‍රඥාව නූපදවන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා ඒ වගේම තමයි ඒක නිවන පිණිස පවතින්නේ නැහැ දැන් අපේ සංසාර වැඩපිළිවෙල ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මේ ජීවිතේ අපි කවුරුත් පින්වත්නි ධර්මාබෝධය අපේක්ෂාවෙන් සිටින පිරිස් හරියට අපේ අම්මගෙන් තාත්තගෙන් අපේ දායාදයක් අරගෙන ඒ ලබාගත් දායාදය ඒ විදිහටම පවත්වාගෙන යනවා වගේ ලොකු හැඟීමකින් බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියෙන මේ දායාදය අපේ ජීවිතයට අපි හම්බ කරගත්ත දෙයක් අම්මගෙන් තාත්තගෙන් ලැබුණ දෙයක් වගේ අපේ සාස්ෘන් වහන්සේගෙන් මේ ලැබුණ දේ පිළිබඳව ඒ ලාභය අපේ ජීවිතයට එකතු කරගන්නට අපි හැඟීමක් ඇති කරගෙන උත්සාහවන්ත වෙන්න ඕනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අකුසල විකාර කාම විකාර හේතුලින් තමන්ට හේදා වෙනවා. තමන්ට දුක් රැස් වෙනවා. දැන් බලන්න කාම විතරක නිසා දුක් රැස් වෙන්නේ කොහොමද? එක පැත්තක් තමයි තමන්ගේ මානසික දුක. එක පැත්තක් තමන්ගේ මානසික දුක. දැන් මානසික වශයෙන් රාග ආදී කෙලෙස් ධර්මයන් ඇති වුනහම ලෝභය මූලික වෙලා ඇති වෙනේ රාග ආදී කෙලෙස් ධර්මයන් කොච්චරනම් අපි අතුලාන්තයේ දවනවද? කොච්චර අතුලාන්තය පිච්චෙනවද? මේ సంతානය කොච්චර දුක් උපද්දවනවද? සමහර වෙලාවට පින්වත් සමහර ජීවිත එකම දෙයක් මැත්තේ නැහෙනවා. එකම දෙයක් මැත්තේ නැහිලා ඒ ජීවිත ඊ타ත්ම දියාරු ජීවිත බවට පත් වෙනවා. මහා ප්‍රතාපවත් චරිත යම් යම් කාම අරමුණු ඉදිරිපිට දාසයන් බවට පත් වෙලා තියෙනවා. Tamange චරිතේ නැති කරගන්න. ඒ වගේ කාම අරමුණු නිසා තමන්ට දුක් මානසික වශයෙන් ඇති කර ගන්නවා ඒ වගේම බාහිර වශයෙන් තමන්ගේ දුකට ඒක හේතුවක් බවට පත් වෙනවා ඒ වගේම තමයි මේ කාමය කියන්නේ අකුසලයක් කාමයට ඇති ආසාව කියන්නේ අකුසලයක් කාම විතරක කියන්නේ අකුසලයක් අන්න අන්නේ අකුසලයේ හේතු කොටගෙන ඒ කෙනාට අකුසලයේ විපාක කර්මයක් විදිහට ලැබෙනවනේ. කර්මයක් විදිහට යකුසලේ සකස් වෙලා ඒක විපාක එක්ක මේ ජීවිතයේ විඳින්න වෙනවා. එහෙම නැත්නම් ඊළඟ භවයේ විඳින්න වෙනවා. එහෙම නැත්නම් සංසාරේ කවදා හරි දවසක ඒක විපාකේ විඳින්න ලැබෙනවා. දැන් බලන්න තමන්ට දුක් රැස් වෙන විදිහ. ඒ වගේම තමයි තමන්ට කාම අරමුණ නිසා අරමුණ ඇති වුණ නිසා අනිත් අයටත් ඒකෙන් දුක් රැස් වෙනවා. සමහර වෙලාවට අන් අයත් ඒ කාම ආදී අරමුණු ඉටු කර ගැනීමේදී සම්බන්ධ කරගන්නවා. අන් අයගේ උපකාරය ලබා ගන්නවා. අන් අයත් ඒකට පොළඹවනවා. එතකොට එන්නේ වගේ අවස්ථාවන් වල ඔවුන්ටත් දුක් රැස් වෙනවා. ඒ විතරක් නෙවෙයි මම නිසා මගේ කාම විතරකය නිසා අන් අයටත් දුක් විඳින්න සිද්ධ වෙනවා. දැන් බලන්න නිවසක ඉන්න පිය කෙනෙක් නිවසක ඉන්න මව් කෙනෙක් ඕනෙම කෙනෙක් දරුවෙක් වුණත් වෙන්න පුළුවන්. සාමියානම් කාමයේ වරදවා හැසිරෙනු. ඒ බිරිඳට කොච්චර දුක් ඇති වෙනවද? ඒ දරුවන්ට කොච්චර දුක් ඇති වෙනවද? බිරිඳ හාමුදුරුවෝ විවාහ කරනවා නම් ස්වාමියාට කොච්චර දුක් තියෙනවද? දරුවන්ට කොච්චර දුක් තියෙනවද? පවුලේ අයට, දෙමව්පියන් එහෙම ගත්තාම එන්නේ ඒ කාම විතරකයන් නිසා පින්වත්නි එකක් මානසික පීඩා දුක් තමන්ගේ පැත්තෙන් ඇති වෙනවා ඒකම කර්මයක් විදිහට සකස් වෙලා තමන්ට විපාකයක් දුක් විපාකයක් සකස් වෙනවා ඒ වගේම ඒ විතරකේ නිසා ආ බොහෝ පිරිසකට පීඩාවක් ඇති වෙනවා. දෙපිරිසට මේකෙන් පීඩාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඒක පින්වත්නි ප්‍රඥාව නැති කරනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් කාම විතරක බහුලව තියෙන අයට පොතක් පතක්වත් කියවන්න බෑනේ. ධර්ම කරුණක් පිළිබඳ විමසන්නවත් හිතෙන්නේ නැහැ. බණක් අහන්න භාවනාවක යෙදෙන්න කුසලයක හිතක් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න ඇත්ත ගැන විමසන්න කවමදාකවත් හිතෙන්නේ නැහැ. කාම විතරක තියෙන කෙනාට හිත එකඟ වෙන්නේ නැහැ. ගුණධර්මයක් ජීවිතයට එකතු කරගන්න හිතෙන්නේ නැහැ. ඇයි? එයා වැඩිපුරම කාම විතරක හිතන්නේ. එයාගේ අවශ්‍යතාවය ඒක නිසා. ඒ කෙනාට තින්වත් නුවණක් වැඩෙන්න හේතුවක් නැහැ. නුවණක් වැඩෙන්න හේතු සකස් වෙන්නේ. ඇයි? කාම විතරක අකුසලයක් ඒකෙන් කරන්නේ ඇත්ත වහලා දානවා. ඇත්ත වහලා දානවා. සත්‍ය වහලා දානවා. හොඳ නරක වහලා දානවා. දැන් හොඳ ගැන අවබෝධය නැති කරන නරක ගැන අවබෝධය නැති කරනවා. ඒ වගේම නිවන මාර්ගයේ කොහොමත් වහනවා. කාමච්ඡන්දය කියන්නේ නීවරණ ධර්මයක් නේ. එතකොට අන්න අපේ හිතේ කාම විතර්ක නිසා ප්‍රඥාව දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේක නිවන පිණිස කොහොමදවත් පවතින්නේ නැහැ. ඇයි? නිවන වහනවා මොනවද? කාම විතරක නිසා. කාම විතරක වලින් නිවන වහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ කියන කාම විතර්ක ඇති වෙනවා. ඒ ඇති වුණ මොහොතේ මම මෙන්න මේ විදිහට හිතුවා. අපිට පින්වත්නි අපි ගැන මහා ලැජ්ජාවක් ඇති වෙන්න ඕනි. භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ජීවිතයට ඇති වුණ කාම විතරක ගැන විග්‍රහ කළ දෙනකොට උන්වහන්සේ ඊතරම් වූ සියුම් කාම විතරකයන් පවා පිළිකුල් කළානේ ඒ කාලේ. නමුත් අපේ ජීවිතවල අපට ඇති වෙලා තියෙන කාම තරක දිහා බැලුවහම ඉතාමත්ම ලැජ්ජ වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මට කාම තරකයක් ඇති වුණා කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට ඇති වෙන කාම තරක ගැන මේ අටුවාවේ විස්තර කරනවා. ඒක කියනවා පින්වත්නි දැන් සාමාන්‍ය කෙනෙක් නම් කාම තරකයක් කිව්වොත් එහෙම තමන්ගේ මුදල් පිළිබඳව තමන්ට ලැබෙන යම් යම් දේවල් පිළිබඳව ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයන් කෙරෙහි මේ අන්තපුර ස්ත්‍රීන් කෙරෙහි තමන්ගේ රාජ්‍ය කෙරෙහි දේවල් දරවල් කෙරෙහි මේවා පිළිබඳව තමයි මේ කාම විතරක ඇති වෙන්නේ කියලා බොහෝ දෙනෙක් හිතනවා දැන් අනිත් අයට ඇති වෙන්නේ එහෙමනේ අපිට කිව්වහමත් හිතට හිතෙන්නේ අපිට හිතෙන්නේ එහෙම තමයි කියලා. නමුත් බෝසතාණන් වහන්සේට එහෙම සාවෝද්‍ර වුණ හාමුදුරුවෝ නෙවෙයි ඇති වුණේ. උන්වහන්සේ වනයේ වැඩ ඉන්නකොට ලස්සන ඒ සත්‍යෝ ඉන්න පරිසරයේ සුන්දරයි. ඒ වගේම ලස්සන ඇලදොල ගංගා ගලාගෙන යනවා. උන්වහන්සේට ඒව දැක්කම හිතේ සතුටක් තිබෙනවා. මේ ඇලදොල ගංගා හරි සුන්දරයි මිහිරි ඒ වගේ ඊටමත් සියුම් වූ කාම විතර කැපෙනවා. අන බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රවේශම් වුණාද කියනනම් බෝධිසත්ව සම්භාර තුන කාලේ ඒවත් ඉන්වත් කාමීතරක කියලා සිහි යටි කරගෙන ඒනොත් Tamanda දුක් රැස් වෙන්න පුළුවන් ඒනොත් අනුන්ට දුක් රැස් වෙනවා Tamanටත් අනුන්ටත් දෙපිටසටම දුක් රැස් වෙනවා තමන්ගේ ප්‍රඥාව දිරි කරනවා. නිවනට ඒක බාධකයක් වෙනවා. දැන් බලන්න. අපිට කොච්චර පරිස්සම් වෙන්න තියෙනවද? මේ නිවන වෙත යනකොට බුදුරජාණන් වහන්සේගේ චරිතයත් එක්ක කල්පනා කරනකොට. ඒ වගේම උන්වහන්සේ කාලයක් තිස්සේ දුෂ්කරක්‍රියා කරාම උන්වහන්සේගේ ශරීරය වැහැරුණා. පිටකොන්ද මස් දියැලෙලා ඒ වගේම ඇටකටු කෑදෙලා නහර වේරිලා මේ බඩ ඇල්ලුවාම පිටකොන්ද අහුවෙන විදිහට උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරයම වැහැරුණා. ඉතින් උන්වහන්සේ දුෂ්කරක්‍රියාව අතහැරලා නැවත මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙලා ආහාර ගැනීම උන්වහන්සේ ආරම්භ කළා. ආහාර ගැනීම ආරම්භ කළ නොබෝ කාලයකින් උන්වහන්සේගේ ශරීරය පැරණ තිබුණු තත්ත්වයටපත් වුණා. රන්වන් පාට සම සකස් වෙලා තරුණ පෙනෙන ඇවිල්ලා උන්වහන්සේගේ ශරීරයේ වේගෙන් වර්ධනය වුණා. සාමාන්‍ය කෙනෙක්ගේ ශරීරය එහෙම වේගෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඉතාම වේගවත් වෙ ඒක සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ කාලයක් ගිහිලා තමයි ඒ ශරීරයක් උනත් නැවත ප්‍රකෘති මට්ටමකටපත් වෙන්නේ. මොහොත බෝසතාණන් වහන්සේගේ ශරීරය ඉතාමත් නික්මනින් ප්‍රකෘති වුණා. ඒ වෙලාවේ උන්වහන්සේට ඇති වුණාලු සිතෙවිල්ලක් මට මේ මගේ මේ ශරීරයේ මේ තරම් ඉක්මනට මේ තරම් ඉක්මනට වර්ධනය වුණේ මගේ මේ ප්‍රඥාවේ බලය නිසා කියන්නේ. මගේ මේ ප්‍රඥාව නිසා කියන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව කෙරෙහි ඇති වුණ ඒ දැනත්ත ආම විතරකයක් කියලා කල්පනා කළා. ඒ වෙලාවෙම ඒ විතරකේ බැහැර කළා. බලන්න පින්වත්නි කොතරම්නම් සුළු විතරකයට උන්වහන්සේ බය වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ මේ ගැන හිතනකොට අපේ ජීවිතය ගැන කල්පනා වෙනකොට පුදුමාකාර විදිහේ ලැජ්ජාවක් අපිට උපදින්න ඕන පින්වත්. ඊළඟට ව්‍යාපාද විතරක. අපේ බෝසතාණන් වහන්සේට ඇතේලා තියෙන ව්‍යාපාද විතරක අනුන්ගේ ජීවිත නැසන් අනුන්ගේ ජීවිත නැති කරන්න. ඒ වගේ අදහස් නෙමෙයි. උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ ඒ වාසස්ථානයේ ඉදිරිපිට හැලේ නොඑක් සත්‍යයන් නොඑක් සත්‍යයන් දඩයම් කරනවා. දැන් ගත්තොත් අලි කොටි ආදී මේ සත්තු අර කුඩා සත්‍යයන් ගෝන්නු මූ ආදී සත්‍යයන් දැහැගෙන තමන් ආහාර පිණිස පරිභෝජනය කරනවා. ඒ වගේම ගමඩ පින්දපාත යනකොට ඔය රාජපුරුෂය ඇවිල්ලා අහිංසක මිනිස්සුන්ගේ බදු එකතු කරනවා. ඒ වගේ වෙලාවන් වලදී උන්වහන්සේට අර අර ප්‍රබල සත්‍යයන් දුබල සත්‍යයන් ආහාරයට ගන්නකොට ඒ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවක් ඇති වෙලා අර අය කෙරෙහි අකමැත්තක් ඇති වෙනවා. ඒක මේ නසන්නවත් විනාශ කරන්නවත් වෙන අදහසක් නෙමෙයි. මේ වෙලාවේ උන්වහන්සේ ඒ අකමැත්තක් දුරු කරා කියනවා. අර අහිංසක මිනිස්සුන්ගෙන් බදු එකතු කරනකොට උන්වහන්සේ රාජකුමාරයෙක්. අපි ඒකක් කල්පනා කරන්න ඕනේ. උන්වහන්සේ ශක්තිතේ සම්පත් විඳින්න හිත හිතපු මහත් වූ රාජකුමාරයෙක්. උන්වහන්සේටත් ඒ අත්දැකීම් නැති උන්වහන්සේගේ ඒ රාජ්‍ය ඉතාමත්ම ධාර්මිකව උන්වහන්සේගේ පියා පාලනය කරා. එහෙම අයබදව එකතු නොකරන් දැකි. ඒ විදිහට අයිති ලෙස එහෙම නොගන්නට ඇති. ඒ නිසා උන්වහන්සේ වගේ සිතුවිලි ඇති වෙන්නට පුළුවන්. අනේ ඒ වෙලාවේ උන්වහන්සේට අර මිනිස්සුන්ගෙන් අර විදිහට නරක ලෙස අයබද එකතු කරන නිසා උන්වහන්සේට අර මිනිස්සු කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා. අර පුද්ගලයන් කෙරෙහි ඉතා සියුම් අකමැත්තක් ඇති වෙනවා. එතකොට උන්වහන්සේ මේ වෙලාවේ ඒ සිතුවිල්ලත් වෙනවත් නිදිරි කරා කියනවා. බලන කොච්චර පරිස්සම් වෙලා තියෙනවද? ඉතින් මේ වගේ විහිංසා සිතුවිලි ඇතුණා කියලා කියන්නේ ඒ වගේ අර අන් අයට පීඩා කරනකොට අන්නේ හේදා කිරීමට අකමැත්තක් ඇති වෙලා තියෙනවා. අන් ඒ සත්‍යයන් ප්‍රබලයා දුබලයාව නැසනකොට ඒ නැසීම කෙරෙහි අකමැත්තක් ඇති වෙලා තියෙනවා. අන්න එන්න ඒ විහිංසා විතරකයක් කියලා ඒ සියුම් ධර්මතාවය ගැන දැකලා මේක මට දුක් රැස් වෙනවා අනුන්ට දුක් රැස් වෙනවා කියලා උන්වහන්සේ හිතන නිවනට මේක හේතුවක් වෙන්නේ කියලා ඒක බැහැර කළා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට අකුසල විතරක හිතන්න හිතන්න ඒ අකුසල විතරක කරන් නැවත නැවත හිතන්නේ ඒ අකුසල විතර කරන්නේ නැවත නැවත කල්පනා කරන්නේ බහුලීකృత වශයෙන් හැම වෙලාවෙම අකුසල් විතරකයන් නම් යම් කෙනෙක් දිහිතේ ඇති වෙන්නේ අන්නේ වැඩිපුරේ අකුසල සිත් ඒ විතරක ඇතිවීම නිසා එයා අකුසල විතරකයෙන්ම ජීවිතය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් එයා ඒ පැත්තට නැමුණු කෙනෙක් බවට පත් වෙනවා. එයා ඒ පැත්තට ඇදුණු කෙනෙක් බවට පත් වෙනවා. හරියට යම් කෙසේ ගඟක් මහා සාගරයක නැමිලා තියෙනවා වගේ හරියට ගඟක් පින්වත්නි මහා සාගරයේ පැත්තට නැමිලා තියෙනවා වගේ වැඩිපුර අකුසල් හිතන්ද හිතන්ද අකුසල් විතර්ක කරන්න කරන්න එයා පාපේ නැඹුරුන කෙනෙක් බවට පත් වෙනවා පාපේ දැසගන්න කෙනෙක් බවට පත් වෙනවා ඒක අපේ හිතේම ස්වභාවයක්. ඒක අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. හිතේම ස්වභාවයක් ඒක. වැඩිපුර යම් දෙයක් පිළිබඳව මෙනෙහි කරනවද ඒ මෙනෙහි කරන්න කරන්න අපිට ඒ දේ අපේ හිතේ නැවත නැවත ඉල්ලන දෙයක් බවට පත් නැවත නැවත හිතට අවශ්‍ය දෙයක් බවට පත් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්න ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක නැවත නැවත හිතනකොට අතුලාන්තයක දැසගත දෙයක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත්නි කුසල විචාරක පිළිබඳව මොනවද මේ කුසල විචාරක? නෙක්ඛම්ම විචාරක, අව්‍යාපාද විචාරක, අවිහිංසා විතක්කය. දැන් මෙන්න මේ කුසල විතරක වලින් මොකක්ද වෙන්නේ? මෙත්තම්ම කියලා කියන්නේ කාමයන් ගැන ගැඹීමේ ඇති විතරක. දැන් අපට උනත් නිකන් ඉන්නකොට උනත් එන්නත් වැටහෙන්න ඕනි කාරණාවක් කියන්නේ. සමන්ත යම් යම් දේවල් මේ වෙන විට ආසා කරන දේවල් කැමති දේවල් තියෙනවා. අපි කියමුකෝ ආදරයක් කියලා. මම බලන්න ඕනේ මගේ හිතේ ඒ ආදරයෙන් මං කොහොමද වෙන්නේ? ඒ ආදරය, ඒ තණ්හාව මං දුරු කරන්නේ කොහොමද? ආහාරයක් නිසා වෙන්න පුළුවන් ආහාරයට තණ්හාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ ශරීරයට තණ්හාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ වෙනත් කෙනෙකුට සංහාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ නිවසට තමන්ගේ ඉදම තියෙන මොනවා හරි ගසකට වුණත් වෙන්න පුළුවන්. තමන්ගේ වැටට වෙන්න පුළුවන් නේද? ඕනෙම දෙයක් කෙරෙහි අපිට සංහාවක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේ කාම වස්තුන් පිළිබඳව? අන තමන්ට තියෙන්න ඕනේ අදහසක් මේ කාමයෙන් මේ කාමයට ඇති කැමැත්තෙන් මං කොහොමද අයින් වෙන්නේ? මේකෙන් අබිනිෂ්ක්‍රමණය කරන්නේ කොහොමද? මේකෙන් නෙක්ඛම්ම සංකල්පනාවකට මං එන්නේ කොහොමද? කියලා බොහෝමත් නික්මනින් ඒක දෝෂ දැකලා ඒ තුළ ඇති ආධිනවේ මෙනෙහි කරලා තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ ඒකෙන් නිදහස් වෙන්න. එන්නේ අවශ්‍යතාවය අපේ ජීවිතේ තිබ්බොත් තමයි අපට පින්වත් විශේෂ වූ තැනකට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ කුසල විකාරකයේ තියෙන ආනිසංස ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුසල විතරකයෙන් යම් කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනාට දුක් වෙනවට සැපය ඇති වෙනවා. තමන්ට සැප පිණිස ඒක පවතිනවා. අනුන්ට සැප පිණිස පවතිනවා. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම සැප පිණිස පවතිනවා. ඒත් එක්කම ඒක ප්‍රඥාව වැඩි දියුණු භාවයකටපත් වෙන නූපම් ප්‍රඥාව ඇති වෙන්නත් ඇති වූ ප්‍රඥාව බහුලීකృత වෙන්නත් හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ නෙක්ඛම්ම අව්‍යාපාද විහිං අවිහිංසා කියන මේ සංකල්පනාවන් මේ විතර්කයන් නිවනට හේතුවක් බවට පත් නිවනට හේතුවක් බවට පත් එනිසා අපි මේ ලෝකයේ දිහා කල්පනා කරනකොට මේ ලෝකයේම පින්වත් යන එකම පැත්තකට හරියට රැල්ලකට යනවා වගේ. අපි කියන්නේ රැල්ලකට යනවා කියලා. රාගය, ද්වේෂය, මෝහය, මුලාව මේ ඔක්කොම යන්නේ ගංගාවකින් පහළට ගලාගෙන යනවා වගේ ඔක්කොම එක පැත්තකට යනවා. දැන් අපි කාලයට අනුව ගැලපෙන්නේ නැහැ, කාලයට අනුව නොකර බෑ කියලා අපිත් ඒ දේවල් මැත්තේම නැහෙන්න යනවා නම් අපිත් එයත් එක්ක එකතු වෙලා ඒ අයත් එක්ක අපි අපේ ජීවිතය තරංකාරීව ගමන් කරනවා නම් අකමැත්තෙන් නමුත් ඒ වගේ පෙළඹ වීම වලට යනවා නම් හරියට උඩ බලාගෙන අපි ගඟ දිගේ ගහගෙන යන වගේ වැඩක් අපි කරන්නේ. උඩ බලාගෙන ඒ කියන්නේ දිවනටත් දැක දැක මේකයි හරි පාර කියලා අවබෝධය ඇති කරගෙන හේනන්දෝනි ප්‍රදේශයේ බලබලා තමන්ගේම උමනාවෙන් පල්ලෙහාට ගහගෙන යනවා වගේ වැඩක්. සමහර දේවල් අපි කියනවා ගලප ගන්න උත්සාහවන්ත වෙනවා. අදට ගැලපෙන්නේ නැහැ. පෞල ජීවිතයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ බොහෝ කවි කතන්දර අපි අපේ ජීවිතයට එකතු කරගෙන අපේ නිවන අතිවහ ගන්න. එහෙනම් අපිට තියෙන උඩුගම් බලා යෑමක්. ඒකද පින්වත්නි වෙර වීර්ය ඇති කරගන්න වෙනවා. අපට පුංචි අකුසලයේ බය දකින්න වෙනවා. සාමාන්‍ය චින්තන රටාවෙන් බැහැර වෙලා චින්තන විප්ලවයක් ඇති කරගෙන චින්තන විප්ලවයක් කියන්නේ නිවැරදි වූ යහපත් වූ පැතිකඩක් ගැන අපිට හිතන්න වෙනවා. අන්න එහෙම හිතලා අපි අපේ ගමන උඩුගම් බලා යෑමට උත්සාහවන්ත වෙන්නම වෙනවා. ඒ නිසා මෙන්න මේ කියන කුසල විතරක නික්කම්ම අව්‍යාපාද අවිහිංසා විතරක අපේ ජීවිතේ නැවත නැවත ගොඩනගන්න මේක පින්වත්නි එක වෙලාවක පමණක්ම කරන්න ඕන දෙයක් නෙවෙයි අපිට මේක හැම වෙලාවෙම කරන්න වෙනවා ගමනක් යනකොට තමන් කරන රැකියාව සිද්ධ කරනකොට නිවස තුළ ඉන්නකොට කල්පනා කරනකොට මේ හැම තැනදීම මෙන්න මේ විතර්ක කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවන් වල දේශනා කළේ. සාඤ්ඤපතිතාන දේක්ෂවේ සයන් කරණීයන් ධම්මේවා සත අරියෝවා තෙන් හේබාව. පිළිස රැස්ුණා නම් ඒ වෙලාවේ කතා කරන්න කුසලයක් ඇති වෙන දෙයක් ධර්මයේ කතා කරන්න. නිකන් ඉන්නවා නම් නිශ්ශබ්දව ඉන්නවා නම් හිතට කෙලෙස් ධර්මයන් ගලාගෙන එන විදිහට ඉඩක් දෙන්න එපා. ඒ හැම වෙලාවකදීම කුසල විතරකයක් ඇති කරගෙන ආර්ය වූ තෘෂ්ණී භාවය ඇති කරගන්න කියලා. ඒ කියන්නේ කුසල ධර්මයක් පිළිමදව මෙනෙහි කර කර ඉන්න කියන එකයි. එනිසා එහෙම වුණොත් තමයි අපට පින්වත්නි මෙන්න මේ ගමන යන්නට පුළුවන් කමක් තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කුසල ධර්මයේ නැවත නැවත යෙදෙනකොට කුසල ධර්මයේ නැවත නැවත බහුලීකృత කරනකොට ඒ කෙනා කුසල ධර්මයේ පැත්තටම නැඹුරු වෙනවා. කුසල විතරසම එන්න පටන් ගන්නවා. දැන් ඔය පින්වතුන්ගේ ජීවිතවල නැද්ද මේ ධර්මයට යොමු වෙන කාලේ ඉතාමත්ම අමාරුයි. බණක් අහලා හිත පැහැදිලා අපි කියමුකෝ ධර්මයේ Tamanට අවබෝධ කරගන්න යම් කිසි දේ භාවනාවක් ඇති කරගන්න සමාධියක් ඇති කරගන්න කාම සංකල්පනාවන් වලින් ඈත් වෙන්න ඉතාමත්ම අමාරුයි මුලින්ම. ඒ කියන්නේ Tamanට එහෙම අදහසක් ඇවිල්ලා Taman මේ හිතත් එක්ක මුලින්ම ගනුදෙනු කරනකොට කොච්චර වෙහෙස වෙන්නේද? දැන් එහෙම අත්දැකීම් තියෙන පින්විතන්ට මේ වෙලාවේ මතක් වෙනවා ඇති. කොච්චර සටනක් Taman දුන්නද? කොච්චර කාම විතරකයක් හරියට තරහ යන අය අද වර්තමාන ඉතාමත් මෛත්‍රී සහගත වෙන්නේ. ඒ වගේ ද්වේෂේ නිතර තියෙන කෙනෙක්. ඒ ද්වේෂේ නැති කරගන්න ඕනේ කියලා එයා ඒ ද්වේෂයේ දුරු කිරීමට එයා හටනක් මුලින්ම කරනවා. කොච්චර අමාරු වෙන්නද? දැන් එතකොට ඒ අමාරුව ඒ අපහසුතාවය දැන් තියෙනවා. යම් කිසි මට්ටමක ඉන්න පින්වතුන් නම් ඒ මෛත්‍රී සහගත හැඟීමක් ඇති කරගෙන ඉන්නවා තමන්ට දැන් වැටහෙනවා මට මුලින් මේක අමාරුයි හැබැයි මම කරේ නැවත නැවත අමාරු වෙන්න වෙන්න අපහසු වෙන්න වෙන්න මම මේ කුසල හැඟීම නැවත නැවත මගේ අතුලාන්තයෙන් මම වර්ධනය කරගත්තා. ඒකේ නැවත නැවත නිතර නිතර බාහුලීකృత කරනකොට නැවත නැවත අතුරු නිතර කරනකොට දැන් මට ඒක මගේ ජීවිතයේ කුසක් බවට පත් වෙනවා. ඒක මගේ ජීවිතයෙන් බවට පත් වෙනවා. අන්න බලන්න. අපි පින්වත්නි කුසල ධර්මයක් අපේ ජීවිතේට හැම වෙලාවකම එකතු කර ගන්නවා නම් ඒක ස්වභාවයක් මේ හිතේ ස්වභාවයක් ඒක මේ ජීවිතයේ ස්වභාවයක් යමක් නැවත නැවත ඇසුරු කරන්න කරන්න අපට ඒ දේ නැතුව බැරි වෙනවා. අන්න ඒ වගේ කාලයක් අපි අකුසලයේ ඇසුරු කරා අකුසලයේ ඇසුරු කිරීම මුලින්ම නවත්තනකොට හරි අපහසුයි නැවත නැවත අකුසල පැත්තටම යොමු වෙන්නේ හැබැයි ඒ පීඩාකාරී තත්වයන් සියල්ලම වැඩගෙන කුසලය වඩන්ඩ වඩන්ඩ කුසලය ජීවිතේ එකතු කරගන්න කරගන්න දැන් අමාරුවෙන් මේ දේ වර්ධනය කළත් දැන් අපට වැටහෙනවා දැන් නම් මගේ හිතේ කුසලයේ පැත්තටමයි නැඹුරු වෙන කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් නැවත නැවත කුසල විතරකය කර ඇති කර ගන්නවද කුසල විතරකයන්ම ජීවිතේ බහුලීකృత කරනවද අන්න ඒ කෙනාට කුසල සිතිවිලි පැත්තටම හිත නැඹුරු වෙනවා. කුසල සිතවිලි පැත්තටම කුසලයේ පිණිස මේ ජීවිතේ නැවෙනවා. ගංගාවක් මහා සාගරයකට ගලාගෙන යනවා වගේ කුසල සිතවිලිම ඒ හිතට ඇති වෙන්නට පටන් ගන්නවා. බලෙන්වත් අකුසලයක් ඊළඟට ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ න්‍යායාත්මක ක්‍රමය අපි අවබෝධ කරගත්තොත් අපිට තින්වත් අපේ ජීවිතේ බොහෝ වැඩි පවා අපිට දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මොනතරම්නම් වටින ධර්මපරයායක්ද උන්වහන්සේගේ ජීවිතය තුළින් අපට අවබෝධ කළ දීලා තියෙනවා ඊළඟට භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා මෙන්න මේ කියන අකුසල ධර්මයන් දුරු කිරීම සිද්ධ කළේ මෙන්න මේ විදිහට කියලා දේශනා කරලා ඒ උපමාවක් මගින් අපට පැහැදිලි කරලා දෙනවා. දැන් යම් කිසි විදියකින් තින්වත් මේ ගොපල්ලෙක් ඉන්නවා. ඒ ගොපල්ලා මොකද කරන්නේ? හෙටක් ළඟින් යනකොට ඒ ගොපල්ලා තමන්ගේ ඒ ගව රැළට පහර දෙනවා. පිටකොන්දර පහර දෙනවා, එළයට ප්‍රදේශයට පහර දෙනවා. ඒකට පණින්න යනවා නම් ඉස්සරහට ගිහිල්ලා ආවරණය කළා ඒක ගඳ දෙන්නේ නැතුව ඉතාමත්ම ප්‍රවේශමෙන් මේ ගවරැල අරගෙන යනවා. ඇයි? යම්කිසි විදියකින් කෙටකට මේ ගවරැල හානි කළොත් ඒකේ Tamanට භයානක හතරක් තියෙනවා. භයානක වෙන හේතු කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ හේතු කාරණා? එකක් තමයි බන්ධනයට ලක් වෙන්න පුළුවන්. ධනහානියක් වෙන්න පුළුවන්. දරහාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට දඬුවමක් ලැබෙන්න පුළුවන්. දැන් අනුන්ගේ කෙතක් තමන්ගේ ගවරල විනාශ කරා කියලා සෙත් හිමිය දැනගත්තාම එක්ක මෙයාගෙන් එයට හිලව් වෙන්න මුදල් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් රජුරුව ලවා දඬුවමක් ලබා දෙන්න පුළුවන්. බන්ධනයක් ඇති කරන. ඒ කියන්නේ මෙයාව බැඳලා මෙයාව හිරේ විලංගුවේ දමන්න පුළුවන්. එහෙම නැත්නම් බනින්න පුළුවන්. අන්න ආදක්ෂ අඥාන ගොපල්ලෙක් හිටියොත් එහෙම අන්න එයාට මෙන්න මේ දුක් ටික විඳින්න වෙනවා. නමුත් දක්ෂ ගොපල්ලා තමන්ගේ ගවරල හරියට ආරක්ෂා කරගෙන තමන්ගේ ඒ සීමාවට ඊටාම ප්‍රවේශමෙන් අරගෙන යනවා වගේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ඒ වෙලාවේ තමන් වහන්සේ ක්‍රියා කර විදිය දේශනා කරනවා තමන් වහන්සේ ඒ වෙලාවේ තමන්ගේ හිත අකුසල ධර්මයන් වලින් අශිහිය ඇති නොවන විදිහට පවත්වපු විදිය අර ගවරැල ආරක්ෂා කරගෙන හානියක් නොවන විදිහට ඒ ගොපල්ලා හැසිරෙව්වා වගේ තමන් ජීවිතයේ තියෙන ඡන්ද රාග ආදී මේ කෙලෙස් කර්මයන් වලින් හානියක් නොවන විදිහට බොහෝමාත්ම ප්‍රවේශයෙන් සිහිය උපදවාගෙන තමන් වහන්සේ වැඩම කළ ආකාරය පිළිබඳව මෙතන මේ අධ්‍යාත්මික ජීවිතය පුරුදු පුහුණු කරපු ආකාරය පිළිබඳව දේශනා කරනවා. උන්වහන්සේකින්දී පැහැදිලි කරන්නේ උන්වහන්සේ ඒ කෙලෙස් කර්මයන් එක්ක උන්වහන්සේ හැම වෙලාවෙම සිහිය උපදවාගෙන කෙලෙස් කර්මයන් බැහැර කරගෙන සමන් වහන්සේගේ ඒ කුසලාරම්මණයෙන් පිහිටා ආරක්ෂාකාරී වේ තමන් වහන්සේ ගමන වැඩේ ආකාරය. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ මේ විදිහට කුසලා රම්මනේ පිහිටා කුසල විතරකයන් වලම වාසය කරමින් වැඩ ඉන්නකොට උන්වහන්සේ මේ විදර්ශනාව කිරීමේදී උන්වහන්සේ එතෙන්දි කොහොමද ක්‍රියා කරේ කියලා. දැන් කුසලාරම්මනේ ඉන්නකොට කුසල විතරකයේ තුල ඉන්නකොට අර වගේ ආනිසංශ පවතිනවා. ඒවන් කෙලස් තවන වීර්ය ඇති කරගෙන උන්වහන්සේ ජීවිතය උන්වහන්සේ පවත්වනවා. භාවනා කරනවා. දැන් විදර්ශනාදී ධර්ම විදර්ශනාව වඩන අවස්ථාවන් වලදී උන්වහන්සේට ශරීරයේ ක්ලාන්ත භාවයක් ඇති වෙනවා. ශරීරයේ ක්ලාන්ත භාවයක් ඇති වෙන නිසා උන්වහන්සේගේ මානසික දෙසම භාවයක් පීඩාවක් ඒ තුළින් ඇති වෙනවා. ඒත් එක්කම මානසික විසම භාවයත් එක්ක උන්වහන්සේගේ සමාධියට ඒක හානියක් බවට පත් වෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මම ඒ වෙලාවේදී මේ හිත මනවින් හික්මවලා හිත සමාධිය මත පිහිටවා ගත්තා කියලා. පින්වත් මේ අට කතාව තුළ මේක ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. උපමා මගින් බොහෝම ලස්සනට පැහැදිලි කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ සමාපත්තිය තුළින් විදර්ශනාවට උපකාරයක් ඇති කරගත්ත විදිහ. යම්කිසි යෝධයෙක් ඉන්නවා යුද්ධයට යන. දැන් යුද්ධ කරන භූමියකට යුද්ධ කරන කණ්ඩායම් වලින් ඒ කණ්ඩායමට තියෙනවා පහුරක්. ඒ කියන්නේ තමන්ට ආහාර පාන ගන්න, විවේක ඇති කරගන්න ආරක්ෂිත වූ පහුරක් තියෙනවා. එතකොට අවශ්‍යතාවයන් වෙනකොට ඒ යුද බටයන් මේ පහුරට ඇවිල්ලා ඒ තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගෙන නැවත යුද්ධයට යනවා. ඒ වගේ යෝධයෙක් මොකද කරන්නේ? මේ යෝධයාත් යුද්ධ කරනවා. යුද්ධ කරලා එක්ක බඩගිනි ඇති වෙනවා. එහෙම නැත්නම් වෙහෙසක් ඇති වෙනවා. එහෙම නැත්නම් ශරීර වෙනස් වූ කෘත්‍යයක් කිරීමට අවශ්‍යතාවයක් වෙනවා. එතකොට මේ යෝධයා මොකද කරන්නේ? තමන්ගේ ඒ පහුරට ඇවිල්ලා ඒ කෘත්‍ය කරගෙන නැවත ගිහින් සටන් කරනවා වගේ විදර්ශනාව කරගෙන යනකොට හිතේ විචිනු භාවයක් ඇති වෙනවා, ක්ලාන්ත භාවයක් ඇති වෙනවා. නැවත සමාධියට සමතයට ඇවිල්ලා සමාපත්තියටපත් වෙලා ඒ කියන හරියට අර යුද පිටියෙන් නැවත කුත් ශරීර කෘත්‍ය කර ගැනීම සඳහා පහුරට ආවා වගේ සමාපatti ඇති කරගෙන නැවත ඒ අපහසුතාවය නැති කරගෙන ආයෙත් ඒ යුද්ධ යනවා වගේ. ඒ කියන්නේ සමතය තුළින් විදර්ශනාවට උපකාරයක් කරගන්න විදිහ උපමාවක් මගින් අතුවාවතල විස්තර කරනවා. ඒත් එක්කම එහෙත් විදර්ශනාව තුළින් සමාපත්තිය රකින විදිහ විදර්ශනාව සමාපත්තිය රකින විදිය විදර්ශනාවේ ඇති උසස් ස්වභාවයක් තවත් උපමාවකින් පැහැදිලි කරනවා ඒ වගේම සමාපත්තියෙන් විදර්ශනාවට විදර්ශනාවෙන් සමාපත්තියට උපකාර වෙන විදිහත් පැහැදිලි කරනවා. දැන් නැවක් ගත්තොත් ඒ නැවයි ඒ නැවේට අදාළ බඩු ටිකයි. ගොඩබිමකදී යම් කිසි විදිහේ කරත්තයකින් අදිනවා. දැන් නැවක් ගොඩබිමේ අරන් යන්න බෑනේ. අරයන් දෙන එකම ක්‍රමේ තමයි මොකක් හරි රතයක නම් වාගෙන අරගෙන යන්නේ. අන්න නැවයි නැවේ තියෙන බඩු ටිකයි මේ ශේරම ගොඩබිමකදී මොකද කරන්නේ? දවයන් දමලා හරත්තේක දාගෙන තමයි යන්නේ. ඒ ඊළඟට මොකද වෙන්නේ? මහා සාගරයට ගියාට පස්සේ නැව උඩට ගවය ටිකයි හරත්තයයි අරගෙන ඊළඟට නැව ධාවනය කරනවා මුහුදු ජලය එක්ක හැපෙමින්. දැන් බලන්න හරියට මේකක් දැන් හරත්තේ උපකාරයේ නැත නැව යම් කිසි තැනකට අරගෙන යනවා. ඒකේ හරත්තේ හරියට සමාපත්තියක් සමාපත්තිය වගේ. දැන් හරත්තේ උපකාර කරන නැව ජලයේදී තරණය වෙන්න. ජලයේදී ආරක්ෂා වෙන්න. ඒක හරියට විදර්ශනාවෙන් සමාපත්තිය රැක ගන්නවා. මෙතෙන්දී සමතය විදර්ශනාව තුළින් රැකෙන ආකාරය අටුවාවතල විග්‍රහ කරනවා. ඒ කියන්නේ ප්‍රබල වූ විපස්සනාවක් තියෙනවා නම් ඒක සමතය ආරක්ෂා කරනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් අපිට පින්වත්නි ප්‍රබල විදර්ශනාවක් තියෙනවා නම් අපේ සමාපත්තියට හානියක් වෙන්නේ නැහැ. සමාපත්තියට හානියක් වෙන්නේ අකුසල විතරක නිසානේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තේන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මෙන්න මේ කියන නීවරණ ධර්මයන් වලින් තමයි අපට සමාපත්තියට හානි වෙන්නේ. එතකොට අ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාවක් කියන කෙනෙක්ට අපේ කාමය කියලා විදර්ශනාව තියෙන කෙනා රූපයක් දැක්ක ගමන්ම ඒ රූපයේ කෙරෙහි ඇති යථාර්ථය මෙනෙහි කරනවා. අන්න කාමයේ ඇති වෙන ඉඩක් නැහැ. දැන් දේශය ඇති වෙන ඉඩක් නැහැ. විදර්ශනානුකූලව දකින්නකොට. දැන් එතකොට තමන්ගේ සමාපත්තියට බලන්න විදර්ශනාව උපකාර වෙන විදිහ. නැතුවා කියලා ලස්සන්ට ඒ පිළිබඳ විග්‍රහ කරනවා. ඒතකොට විදර්ශනාවේ උසස් ස්වභාවයක් විස්තර කරනවා. දැන් මෙතෙන්දී අපේ ගෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මට අර විදිහේ ක්ලාන්ත භාවයක් ඇති වුණේ. කියන්නේ තරුණ විදර්ශනාවේදී ක්ලාන්ත භාවයක් ඇති වුණා. ශරීරයේ නුකම්පිතතාවයක් හටගත්තා. ඒත් එක්ක තමන් වහන්සේගේ සිතිවිලි වල විසිරීමක් ඇති වුණා. ඒත් එක්ක සමාධියට බාධාවක් වුණා. උන්වහන්සේ නැවත සමාපත්තියට සමවැදිලා ඒ කියන්නේ සමාපත්තිය තුළින් සමතය තුළින් නැගෙදලා අර අපහසුතාවය දුරු කරගෙන නැවත විදර්ශනාවට යොමු වුණා කියලා දේශනා කරනවා. එතකොට බලන්න පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ඒ බෝසත් සම්බාර පුණ කාලය තුළදී උන්වහන්සේ අකුසලයේ නැඩගෙන කුසලයන් වහන්සේගේ ජීවිතයට එකතු කරගෙන වැඩි දියුණු භාවයට පත් කරගත් විදිහ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ හිත ඒ විදිහට විදර්ශනාවට යොමු කරගෙන උන්වහන්සේ පෙරයම් රාත්‍රියේදී උන්වහන්සේ චිතුපපාත ඥානය ඇති කරගෙන මේ ලෝකින සත්‍යයන්ගේ ඉපදීම ඉපදීමට හේතු උපදින තැන් දැකීමේ නුවණ ඇති කර ගැනීම ඒ වගේම උන්වහන්සේ මුලින්ම ධ්‍යාන පුදවා ගත් ආකාරය ඒ තුළ ලැබුණු සුවය ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥාන ඇති කරගත්ත විදිය මධ්‍යම යාමේදී ඒ වගේම පස්චිම යාමේදී ආසවක්ෂය ඥානය උපදවාගෙන උන්වහන්සේ ඒ සියලුම ආශ්‍රවයන් දුරු කිරීම පිණිස හෙතෙන් පිට මෙහෙ වූ ආකාරය දේශනා කරනවා. උන්වහන්සේ අර වගේ ඥානයන් උපදවාගෙන කෙලෙස් කර්මයන් දුරු කිරීමට හිත පිහිට වීම තුළින් දුක දුකට හේතු දුක නැති කිරීමේ මාර්ගය උන්වහන්සේට අවබෝධ වුණා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් වලට හේතුව ආශ්‍රවයන් නැති කිරීම ආශ්‍රවයන් කියන්නේ මොනවද ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය උන්වහන්සේ විසින් දැක්වා ඒත් එක්ක උන්වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වුණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මගේ මේ කාරණිකා පිළිමෙන් මම බලාපොරොත්තු වුණා ඒ උතුම් වූ தත්ත්වය මම ඇති කරගත්තා. ඒ උතුම් වූ தත්ත්වය ඇති කරගෙන මගේ ඒ මාර්ග භ්‍රමචර්යාව නිමසලා මම උතුම් වූ සම්බෝධියට පත් වුණා කියලා දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කාමාශ්‍රවයන්ගෙන් භවආශ්‍රවයන්ගෙන් ඒ වගේම අවිද්‍යාශ්‍රවයන්ගෙන් මිදුණු කල්ලි භාගතුන් වහන්සේ මිදුණු බව දැනගත්තා. ඒ ආශ්‍රවයන් දුරුවන කාලේ දුරුවන බව දැනගත්තා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මම උතුම් වූ සම්බෝධියටපත් වුණා. ඊට පස්සේ උපමාවක් මගෙන් දේශනා කරනවා මහණෙනි කලින් මේ ලෝකයේ තිබුණු විදිහත් උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙලා මේ ලෝක සත්‍යයන්ට උතුම් වූ ධර්ම මාර්ගය විවර කළ දුන්න විදිහත් ඒ තුළ ඇති වටිනාකමක් පැහැදිලි කරලා දේශනා කරනවා. යම්කිසි විදයකින් මුවන්ට අනර්ථයක් කිරීමට කැමති මුව වැද්දෙක් මොකද කරන්නේ? මුවන්ට යන්න තියෙන සොඳුරු මාවත වහනවා. සුන්දර මාවත වහලා මුවන් අල්ලා ගන්න මුවන්ට හානියක් කරන්න විෂම වූ පතු වූ මාර්ගයක් විවර කරනවා. ඊට පස්සේ ඇස්බැඳුමක් විදිහට පේන පරිදි මුවකගේ සහ මුව දෙනෙකුගේ පිළිරුව දෙකක් සිටවනවා. දැන් ඈත තියාගෙන මුවරංචුව බලන්නේ අතන මුව වාසය කරනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එතන හරදරයක් හිරිහැරයක් වෙන්නේ නැති බව. එහෙම කියලා හිතලා මොකද කලම්ම කරන්නේ? මුව රංචුවම එතෙන්ට යනවා. එතෙන්ට ගියාම මේ මුව රංචුවට වෙන්නේ ඊ타ත්ම වූ දුක්ඛිත සත්‍යකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ නොගැඹුරු විය තියෙන ඒ පීඩාකාරී ස්වභාවයක් තියෙන ඒ තැනට පැමිණෙව්වේ අර මුවන්ට අනර්ථයක් කරන්න කැමති පුද්ගලයා විසින් යම්කිසි කෙනෙක් මුවන්ට යහපතක් කරන්න කැමති අර්ථයක් කරන්න කැමති කෙනෙක් නම් එයා කරන්නේ මොකක්ද අර විසම වූ ඒ මාර්ගය නැති කරලා ඒ අයහපත් වූ මාර්ගය දුරු කරලා යහපත් වූ මාර්ගය විවර කළ දෙනවා. අන්න ඒ වගේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා අර පංච කාමයේ නැමැති පැත්තටම යොමු කරන්ද මායාව විසින් විසම වූ මාර්ගයක් මවන. ඒ මාර්ගය මිච්ඡා දිට්ඨි, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔය විදිහට මිච්ඡා වූ විෂම වූ ඒ කියන්නේ අවිද්‍යාශ්‍රව වැඩෙන භවආශ්‍රව වැඩෙන ඒ වගේම කාමාශ්‍රව වැඩෙන මාර්ගයක්. ඒකෙන් මේ ලෝක සත්‍යය හානියටපත් වෙනවා. නමුත් යහපත් වූ මුවන් කෙරෙහි අනුකම්පාවක් ඇති කෙනෙක් මොකද කරන්නේ? යහපත් මාර්ගය සකස් කළ දෙනවා. අර මුවන් අයින් කළා ඒ කියන්නේ අර ඇස් බැඳුමක් විදිහට සකස් කරලා තිබුණා. ඒ මුව දෙනත් මුවත් අයින් කරලා ඒ ඒ පැත්ත වහලා සොඳුර වූ පැත්ත ඉවර කළ දෙනා වගේ අපේ බුදුරජාණන් වහන්සේ යහපත් වූ මාර්ගය මේ ලෝක සත්‍යයට විවර කළ දෙනවා. ඒ ආපස්සෝ මාර්ගය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතෙන්දී මුව සමූහය තමයි මේ ලෝක සත්‍යය. අනර්ථය කැමති පුරුෂයා තමයි මාරයා. ඒ වගේම උවදුරු ඇති සහිත මාර්ගය තමයි අවිනිච්ඡා දිට්ඨිය ආදී වශයෙන් කියන ඒ නිච්ඡා දිට්ඨියේ සිට නිච්ඡා සමාධිය දක්වා ඇති ඒ නිච්ඡා මාර්ගය. ඒ වගේම අර හිතවල තිබ්බනේ මුවේ අන්නේ මුවාට කියනවා නන්දි රාජය උපමාවක් මගින් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒත් එක්කම මුව දේනුවකුත් හිතවල තිබ්බනේ අන්නේ මෝදේන උපමා කරනවා අවිද්‍යාවට. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා යහපත් වූ මුවන් තරපේ කරන්න කැමති කෙනා බෝසතාණන් වහන්සේ එදා අද ලෞතර බුද්ධ රාජ්‍යයට රාජ්‍යත්වයට පත් වෙන සමන් වහන්සේ එනිසා භාගතුන් වහන්සේගේ ජීවිතය තුළින් පින්වත්නි අපට මේ ආරක්ෂායක මාර්ගය ඇති කරගන්න විදිය ඒ ඇතුළෙන් ලැබෙන ප්‍රතිඵල ආශ්‍රයයන් දුර වෙන ආකාරය දේශනා කළා තියෙනවා. අපි හැමදෙනාටම සුන්දර වූ මාර්ගය ඉවර කළ දෙල තියෙනවා. ඒ මාර්ගය විවර කරගත් ඉතාමත්ම වෙහෙස වෙලා කැප වෙලා මහන්සි වෙලා. ඒ කාරණාව අපිට මේ සූත දේශනාව ගැන විමසනකොට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ උතුම් වූ දේගා විතක්ක සෝත දේශනාව ජීවිතයට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් ඇති කරගෙන අපි අපේ ජීවිතයේ ධර්ම මාර්ගයේ ගමන් කරමු. කුසල විතරකයේ පිහිටා ජීවිතය ජයගමු සංසාරයෙන් නිදහස් වෙමු. ජීවන සාක්ෂාත් කරගමු. ඔබට අපට අප සියලු දෙනාටම මේ ජනිත කරගත් කුසලයන් සංසාර දුකින් අත මිදීම සඳහාම උපනිශ්‍රේ වේවා අප හැමතෙම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා හැම දිනාටම තිගරත්මේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය සැලසේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා Thank you.